ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මිනිසුන් කරන නරකදී පවතිනවා බොහෝ අවස්ථාවට හොඳ යහපත් දේ ඇටකටු සමග වැළලෙනවා. විලියම් ෂේක්ස්පියර් නාට්‍යකරුවයි එහෙම කියන්නේ. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී හැටියට මුනිදාස කුමාරතුංගයන් පවසනවා. අපේ බොහෝ තරුණ අය ඔහි ඉන්නවා. තමන්ගේ ශ්‍රමය, තමන්ගේ ලෝකය, තමන්ගේ රට ගොඩනගන්න උපයෝගී කරන්නේත් නැහැ. සමහර අය අයාල යනවා. මම්මුලාවල් පෑගුණු අය වගේ. එසේ නොවිය යුතුයි. සබා දහම අපට කන් දෙකක් දෙනවා. එක දිවයි ලබා දෙන්නේ. ඒ මන්දයත් හුඟක් දේ නිවැරදිව දැක අසා සිතා බලා ටිකක් කතා කිරීමටයි. ඉරිදා සංග්‍රහය මෙසේ ආරම්භමු ඒ අදහස් සමග ආරම්භක ගීතය වශයෙන් තෝරගන්න කල්පනා කළේ මඩවලැස් රත්නායක කවියා විසින් ලියන ලද චිත්‍රපට ගීතයක්. මේ ගීතය ඇතුළත් වුණේ ගැටවරයෝ චිත්‍රපටයට. ගීතයේ සංගීත නිර්මාණකරුවාද ගායකයාද ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්. මේ ගීතය ඉතා ලස්සන මధుර ගීතයක්. එය විශාරද ලතා වල්පොල විසින්ද ගායනා කොට තිබෙනවා. අද අප අසන්නට සූදානම් වන්නේ ආචාර්ය අමරදේවයන් විසින් ගැයූ මේ ගීතය. සිහින හීන හතක් පිළිබඳව ගැටවරයෝ චිත්‍රපටයේ ප්‍රසිද්ධ වූ ගීතය. හතක් මැද විමනක් සැදලයි සිත සඳුන් සුව ඒ තුල විරුදයි වාසනාවේ මල් හදවත පිපුණයි වාසනාවේ මල් අකලට මරුණයි සේම ලෝකගන් මන්දිර කරුණයි ඊන හතක් මැද නුවණත් සැසුණයි සිත සඳුන් සුව ඒ තුල දෙව්රම්හි වැඩවසන බුදුන්ගේ දැස යොමු වේ මහ රැයෙහි දැල්වෙන තෙල් පහන් දෙස බොහෝ පළගැටියෝ ඒ පහන් අභියසට පැන වටා ඇවිද දුකටත් මරණයටත් පත් වෙති. එසේ නැසෙන අයුරු දුටුසේක ඒ කරුණ සලකා බලා බුදුහු මෙසේ කීහ සත්වයෝ දැකීමෙන් වසඟ වී අතිධාවනය කරති සීලාදී සාරයට නොපැමිණෙති තෘෂ්ණාවේ ඇලී ගැලී නව බැඳුම් වඩවන්නෝ ඒ සත්වයෝ මේ පහන් එළියට හසු වූ පළගැටිසේ මරුමුවට පැමිණෙත්. මෙය ඇතුළත් උනේ බුදු උදාන නම් වූ සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යතුමා විසින් ලියන ලද කවි පොතක. උදාන ගීත බුද්ධ ත්‍රිපිටකයෙහි මේ අදහස් ගැබ් වෙලා තිබෙනවා pāli භාෂාවෙන්. එය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් මරින් මර සිංහලයට නැගුවා කවි හැටියට විශේෂයෙන්ම කුද්දක නිකාය එහි එන එක් අදහසක් තමයි පළඟැටි පවත හැටියට මා සටහන් කළේ ඒ අදහස කියන ගමන් අප යොමු වන්නේ විශාරද කෝලිත බානු දිසානායක වෙතයි ඔහු මధుර ගීත ගායනා කළ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ මහාචාර්යවරේ මහින්ද සෙනවිරත්න ඔහු ගුවන් විදුලියේද වයලීන වාද්‍ය ශිල්පියෙක් හැටියට ක්‍රියා කළා. අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරේ. ඔවුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද ගීතයක්. මේ ගීතය රචනා කළේ බන්දුල නානායක්කාර වසම් කියන ගීපද රචකයා. කෝලිත ගැයූ එම ගීතයයි දැන් අප අසන්නේ. Thank you. ನರೆಯು පෙන්වල් සුපිපේ බෝමා රනින් තනු කලී සිදුලන රන්දාමා නුඹට පලනවන්නට ඇයි මට සීමා වන් අද විය නුඹ දන්නවාද ඔළුව දරන ලකැවුල් ගැන දන්නවාද සයුර නැගෙන රැලි මාලා බිඳෙන මගේ සිහින කෙලෙසක මා සිඳින්නේද ඉරබෑයම් කළොත් ගානදුර විදෙව් ඇති අඳ බෑයම් කළොත් සාවුන් එළෙව් ඇති මට සිඳෙව් ඇති නුඹ වෑයම් කළොත් මගේ සිත නැලෙව් ඇති ලතු වැකියන් දෙදෙනා අපටද බෙදා දොන් සතුට විල්තර උදා හිරු මල අභියස රැඳෙනා සුන්දර මොහොත මැද සිත සතුටට ඇදෙනා කවුද ගනී කැමරාවට අප දෙදෙනා පෙන්වමු හොඳට හැටි ආදරයක බැඳෙනා වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මේ වෛද්‍යවරයා ලේඛකයෙක් ඔහු විසින් විවිධ අවස්ථාවල ගන්නා ලද ඡායාරූප විශේෂයෙන්ම කුරුල්ලන් විවිධ සතුන් පරිසර අසිරිය මේ පින්තූරවලට ඔහු කවියක් ලියනවා මා කියවුවේ එබඳු එක් කවියක්. ඒ කවි එකතු කරලා පොතක් නිර්මාණය කළා. හිටි නව කවි. මේ පොතේ ලස්සන කවි තිබෙනවා පරිසරයට ආදරය කරන්න හිතෙන. වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ ඒ පොත කියවුවේ මා ආසාවෙන්. ඒ පරිසරය පිළිබඳ හැඟීම් ආදරය ජනනය කරන නිසායි. ප්‍රේමය ආදරය දෙවියන් කෙරෙහි යොමු වන හැටි බෞජි බෞරා චිත්‍රපටයට මොහමඩ් රෆි ගැයූ මේ ගීතය මීට පෙර ඔබ අසා ඇතැයි සිතනවා. එහි ශාස්ත්‍රීය සංගීතමය පසුබිමක් පදනමක් පවතින නිසා අප ඊට බොහෝ ආසා කරන නිසා මේ ගීතය ඔබ වෙනුවෙන් තිලින කරනවා. මේ මොහමඩ් රෆි හරියෝ से Hare ඉම වලා ලෙස බුබුලු දමන මිනිස් හැඟුම් පොළොවින් නික්ම සඳ ඉම දක්වාම විහිදෙයි. අප මේ ලෝකය තුල දූවිලි අංශු වගේ පේන්නෙත් නෑ ඇහැට. අපේ රට තුල අපි පුංචිම පුංචි මිනිස්සු. හැබැයි ඒ මිනිස්සු පුංචි දරුවන් හදන්නේ ලොකු ලොකු දරුවන් හොඳ මිනිස්සුන් බවට පත් කරන්නට. මෛත්‍රී පනාගොඩ නම් වූ ලේඛකයෙක් සිටිනවා. ඔහු ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු විසින් පහුගිය සන්ධියේ ගීත තැටි දෙකක් කවි පොතක් එළිදැක්වුවා. ලයනල් අල්ගම සංගීතවේදියා ඔහුගේ එක් ගීතයක් අතීතයේ ගුවන් විදුලියට නිර්මාණය කළා. ඒ ගීතය තුල දරුවෝ ඉන්නවා. ආදරය තියෙනවා. වත්සල රසය පවතිනවා. නිරංජලා සරෝජිනී ගායන ශිල්පිනිය එම ගීතය මෙසේ ගායනා කළා. Thank you. ක්ලේශෝපගත සිටිවිලි අතර අසීරුවෙන් සැරිසරමින් ඒ තුල සැඟවුණු මිනිකට සොයමි ආචාර්ය අජන්තා රණසිංහ ඔහු මිය ගොස් කලක් ගත වෙලා එහෙත් ඔහුගේ නිර්මාණ අපට මතකයි ඒවා අමරණීයයි ආචාර්ය අජන්තා රණසිංහ මිල්ටන් මල්ලවා රචිත ගීත කීපයක් රචනා කොට දී තිබෙනවා ඒ අතර බොහෝ ගී අතිශය ජනප්‍රිය වූවා. ක්ලැරන්ස් විජයවර්ධන මේ සංගීතවේදියා එක් ගීතයක් මෙසේ සංගීතවත් කළා. ඒ ගීතය පෙම්වතුන් අතර හරිම ජනප්‍රියයි. ඒ ගීතය ගායනා කළේ මිල්ටන් මල්වාරච්චි ගායන ශිල්පියා. අපි අසා රස විඳිමු මේ ප්‍රේම ගීතය. सकूं ඇති අපගේ දිනෙක නැත අදමා පමණයි මෙයි ගත් සෙවනේ අඳුරු පෙතේ මෙයි ගත් සෙවනේ අපි වුණා රතු කැටවාගේ මෙයි මල් ඒත් දල්වි සූරින් ලියු ගීතේ මෙකී හඳ ආචාර්ය වික්ටර් රත්නායක ගයන්න ඔබ කට හඳ දෙන්න මල් පිපෙන්න ඔබේ දික කුල දෙන්න මැණික් වලට දිස් ගලන ගන්න ඔබේ කඳු ලැලි වෙලි ඉරට හඳට එළිය එන්න ඔබේ හස කැන්දෙන් නීලවලා සළු වෙලන් ඔබේ කේරල දෙන්න දෙය දුන්නට හැදය ගන්න ඔබේ නිබැමි දෙන්න කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කට හඳ දෙන්න නෙළුම් විලේ මල් පිපෙන්න වෙදි පොකුල දෙන්න මැනි වලට දිස්නිකින් ඇසේ කලින් දෙන්න නාදල්ලට පාට වෙන්න ඔබේ තුල් පෙති දෙන්න මගේ පතුල මුල කැටි බව දෙන්න නල රැල්ලට ඔබේ සුසුම් වල සීලස දෙන්න ජීවත් වන දින්ගට මට සැනසෙල්ලෙන් ඉන්න එපා මැනිකේ සිත පමණ කිසිවෙකුට දෙන්න එපා මැනිකේ සිත පමණ කිසිවෙකුට ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි